දැන් ආර්ය මාර්ගයේ වඩන කෙනා කොයි විදිහටද කල්පනා කරන්න ඕන පුතුජන විදිහටද ආර්ය විදිහටද? එයා පුතුජනවත් ආර්ය විදිහට කල්පනා කරන්න ඕනේ. මාර්ගඵලලාභී මොන විදිහටද කල්පනා කරන්න ඕනේ? මාර්ගඵලලාභී විදිහට. එහෙනම් අපි වඩන්නේ මොනවද? පුරුදු කරන්නේ අන්න ඒ වාගේ කල්පනා කරුවේ නැත්නම් මේක වෙන්නේ නැහැ. දැන් අපි භාවනාව කල්පනා කරන්නේ පුතුජන විදිහට. කොහොමද මම අර්පණ සමාධිය වඩලා මෙන්න මේ විදිහට දැන් අපි කල්පනා කරන්නේ පුතුජන විදිහට. උත්තේජන විදිහට කල්පනා කරාම භාවනාව අහුවෙන්නේ නැහැ. භාවනා යෝගියෙක් විදිහට කල්පනා කර අර රාලාමි නිලධාරියා එයාගේ නිලධාරිකම අයින් කළා හොරා වාගේ කල්පනා කර කෙලිම මාට්ටු. විනාඩි 5න් මාට්ටු. මනසයා මාට්ටු. දැන් භාවනා යෝගියෙක් වගේ කොහොමද කල්පනා කරන්න කියලා බැලුවාම දැන් බලාගන්න ටෙක්නික් එක දැන් අරමුණේ තිබ්බා. අරමුණේ දිව්වා. ආයි අරමුණේ තිබ්බ ආයි විසිරුණා දැන් මේ අරමුණත් එක්ක පොර බදලා බදලා දැන් බැරි ගෑනවනේ කල්පනා එනවා පොළු තිල් දෙනවා ආයි නැගිටිනවා ටිකක් වෙලා තේ ටිකක් බොනවා ආයි වාඩිනවා පැය භාගයට වඩා නම් ඉන්න බෑ මාර ප්‍රශ්න මේක හරියන්නේ මේ ඉරියව්ව තරුණ කාලේ කලේ නෑනේ මේවා දැන් වයස බෑ ඊටසේ පුටුවකට කොන්ද තිරිතන මේ පුටුවට ඇන්ගල් එක මදි ඇන්ගල් එකේ කියම නිින්ද යනවා එහෙනම් මේක හරියන්නේ ආයි එනවා මේට එනවා දැන් ඕමම නේද දැන් අවුරුදු ගානක් ගියේ මොකද්ද ඒකට හේතුව කියලා බැලුවාම අපි මේ භාවනාව කියන කමඨාන ගොඩාක් දුරට පරිශීලනය කරලා තින්නේ පුතුජන ස්වභාවයෙන්. තාපසයේ ස්වභාවයෙන් නෙමෙයි. දැන් අරමුණක තියනවා. සිත යනවා. ආයි අරමුණක තියනවා. ආයි සිත යනවා. ආයි අරමුණක තියනවා. ආයි සිත යනවා. දැන් මේ විදිහට සිත දුවලා දුවලා දුවලා දුවලා දැන් බැරි ගෑනවනේ. දැන් ඇත්තටම ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වාම එයා තාම තාපසයෙක්ගේ මානසිකත්වයට ඇවිල්ලා නැහැ. ඒ නිසා එයාට ඒකේ තියෙන මේ ප්‍රධානම විශේෂම අවශ්‍යම තැන අහුවෙලා නැහැ. අරමුණක් ගත්තා. උන්ට ආ ගන්න ඕනේ. අරමුණක් ගත්තා. සිතත් ගත්තා. දැන් මේක මොකද්ද? සිත මේක අරමුණ. දැන් මෙයා කියලා මේකේ තියෙනවා. තිබ්බාම මෙයා මේක හඳුනා ගන්නව නේද? මෙයා මේක හඳුනාගත්තට පස්සේ මෙයා අරමුණේ ඉන්නවද අරමුණේ ඉන්න බව දැනගෙන ඉන්නවද කියලා ඇහුවාම දැනගෙන තමයි ඉන්නේ අරමුණේ ඉන්න බෑ දැන් මම දැක්කාම රූපයක් දැක්කාම ඒ රූපෙට මගේ සිත ගියාද එහෙම නැත්නම් සිත රූපය හඳුනාගත්තද කියලා ඇහුවාම රූපය හඳුනාගත්තා. සිත එතනට ගියේ නැහැ. සිත එම එකින් ඉන්නේ එහෙනම් රූපයක් දැක්කාම සිත රූපය හඳුනා ගැනීමක් නම් තියෙන්නේ. සිතට රූපේ ඉන්න බැරි නම් ඇහුණාම ශබ්දයක්. ශබ්දේ මොකද්ද? භාෂාව මොකද්ද? ඒක තුළ තියෙන අර්ථය මොකද්ද? ඒක දුකද්ද, සැපක්ද, ගෞරවයක්, ප්‍රශංසා මේවා ටික අඳුනා ගැනීමක් නම් තියෙන්නේ. ශබ්දේ තියෙන තැනට සිත යන්නේ නැත්තම්, එතන රැඳෙන්නේ නැත්තම්, ඒක හඳුනා ගැනීමක් විතරක් නම් තියෙන්නේ. තරංගයක් ඇවලා ඒක ගන්න තොරතුර. අඳුනා ගැනීමක් නම් තියෙන්නේ. දැන් අරමුණට තිබ්බාම සිත අරකට ගියා ඒ තරංගේ ගත්තා මේ අරමුණේ මම ඉන්නවායි කියලා එකක් ගන්නවා මේ ටික අපිට තේරුනේ ඇයි අපි තාපසයා වගේ කල්පනා කළේ නැහැ. අරමුණේ ඉන්න ඕනේ. තිතක් බලවල තිතේ ඉන්න ඕනේ. දැන් හේම ඉන්න එක කල්පනා කරන්නේ පුතුජන මිනිසයා. ඇයි පුතුජන මිනිසයා කියන බෑ මේ ගෙදර ඉන්න ඕනේ. මේක අපේ ගේ. එහෙම දාලා යන්න පුළුවන්ද? බැහැනට බය වෙලා ගෙවල් දාලා යන සිරිතක් තියනවාද? එහෙම යන්නේ මේක අපේ අම්මා තාත්තගේ අපිත් ඉන්නවා කියලා. ඒකල පුතුජන ස්වභාවයක්. තාපසයා එහෙමද යන්නද කියන්නේ ආයෙ නෝ ඔයාට කරදර කෙරුවොත් පවුනේ හරි ඔයා ඉන්න සන්තෝෂෙන් ඉන්නේ තාපසයා ගියා. ඇයි? තාපසයා දන්නා මේ ගැටිලා ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න ඇති කරගෙන අමනාප ඕ කමන්න ඉන්න ඉන්න ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ තියෙන දේ තියෙන ඒකත් දීලා යනවා. මේකත් තියාගන්න කමන්නේ. එහෙනම් තාපසයා වාගේ මේ මේ කමඨාන දැක්කේ නෑ අපි. අපේ මානසිකත්වයේ තුල පොඩි පොඩි මේ ප්‍රඥාවේ දෝෂ තියෙන නිසා එතන වැරදුනා. දැන් නිවැරදි කමඨාන බලන්න. මේක හරමුණ. මේක හරමුණ. මේක සිත මේ සිත මේ අරමුණේ තියන්න ඕනේ. මේ සිත මේ අරමුණේ තියන්න ඕනේ. මේකට තාපසයා කල්පනා කරනවා සිතක් අරමුණක තියන්න බෑ. තියන්න පුළුවන්ද? ලෝකෙ කිසිම කෙනෙකුට තියන්න බෑ. මොකද්ද ඒකට හේතුව? දැන් 100ෙන් ඉන්න ඕනේ. දැන් සිතක් අරමුණේ තියන්නේ මොකටද? 100ෙන් ඉන්න. 100ෙන් ඉන්න සිතක් අරමුණේ තිබ්බාම සිත එතනට ගියන්න ගියා නම් දැන් 100 කොයිද තියෙන්නේ? 100ක්ද ගෙලියනේ. සිත හෙලිය නම් මේක අරමුණ නම් මේකට සිත තිබ්බාම සිත මෙතන නම් තියෙන්නේ. ඒතර 100ක් මෙතනනේ. එළියේ තියෙන 100 මට වැඩක් තියනවද? 100 කොහෙද තියෙන්නේ? ආයතන 6 තියෙන්නේ. ඇයි කර්ම හැදෙන්නේ මේකනේ? එතකොට ආයතන හයේ කර්ම හැදෙන බඹයක් විතර උස තියෙන මේක ඒ වර්තමාන මොහොත තුල සිත තියන්නේ නැතුව අපි ගිහලා කොයිද එංගලන්තේ කියන ටවර් එකේ සිත තිබ්බාම අරමුණු කරලා සිත එතන නම් 100ත් එතන නම් එතන මට තියෙන වැඩේ මොකද්ද? මට වැඩක් වෙලා නැහනේ. විශ්වය හොයන්න එපා. බඹේ හොයාගන්න කියන ධර්මතාවය දැන් මෙතන සම්පූර්ණයෙන් පිට ගිහිල්ලානේ. වැරදිලානේ. එහෙනම් මොකද්ද මේ අරමුණක සිත තියනවා කියලා කිව්වම අරමුණක් තියෙනවා. සිත තියෙනවා. සිතේ මේ අරමුණ දැනගන්නවා. දැනගත්තාම සිත දැන් මොනවද? අරමුණ. සිත අරමුණ බවට පත් වුණා මිසක් අරමුණේ සිත පිටවෙන්නේ නැහැ. මේ කවුන්නේ? ඇයි? තාපසයා වාගේ එක දැක්කේ නැහැ. යෝගියෙක් වශයෙන් ඒක ඒක ඒක දැක්කේ නැහැ. යමක් හිතනකොට ඒ සිත හේක බවට පත් වෙනවා නම් දැන් අපිට හිතෙනවා මේ සිරිපාද යන්න ඕනේ. දැන් සිරිපාද මැවිලා පේන්නේ නැද්ද? හිතනකොට ඒක බවටපත් වෙන. දැන් මේ හරමුණේ සිත පීටන්න ඕනේ කියලා හරමුණ හිතනකොටම සිත හරමුණ බවට වෙනස් වුණානේ. දැන් එතකොට සිත අරමුණේ ස්වરૂපය ගත්තා. දැන් සිත මේ අරමුණ නේද? මේක දැක්කේ නෑනේ අපි. එහෙනම් අපි හරමුණ කියලා වෙනම එකක් ගත්තා. සිත කියලා වෙනම එකක් ගත්තා. සිත කියලා වෙනම එකක් තියෙනවා අය අරමුණ කියලා වෙනම එකක් තියෙනවා අය ඒ නිසා මේක ගිහිල්ලා මේකේ තිබ්බාය මේ දෙක එකට ඉන්න ඕනේ ය කියලා එකක් නඩත්තු කරනවා දැන් මේක තුල මොකද්ද වෙන්නේ සිත හඳුනාගත්තේ නැති අරමුණකට බලෙන් තිබ්බාම පීඩනයක් ඇති වෙනවා මේක තමයි කම්පාව වේදනාව නොසන්සුන් භාවය කලබලකාරීත්වය පීඩාකාරී මානසිකත්වය ටිකක් වැවිදිලා එන්න ඕනේ කොහෙට හරි ඈතට යන්න ඕනේ ටිකක් මේ තවුමකට පැත්තකට යන්න ඕනේ ටිකක් මේ නායදා මිත්‍ර බල්ලා ටිකක් විවේක වෙන්න ඕනේ මේ මානසිකත්වයේ ඇයි ආවේ කියන ප්‍රශ්නය ඇහුවොත් අර මානසික පීඩාකාරී தත්ත්වයේ තුල භාවනාව දැන් එයාගේ අත්ත කියලා මතාන යෝගය භාවනාවයි එයා වඩන අරමුණයි අත්ත කියලා මතාන යෝගය විශාල දුකක් විඳිනවා ඒක තුල මේ දුෂ්කර ක්‍රියාවක් කරනවා අරමුණේ ඉන්න භාවනා යෝගියාට කල්ප ගණන් ඉන්න පුළුවන්ලු. ඇයි? ඒක යාට දුකක් නෙමෙයි. ඒක යාගේ කාමසුකල්ලික අනුയോഗය. ඒකට කියන පරම සුඛයන් කියලා. එහෙනම් පරම සුඛයේ ලැබෙන අරමුණ පරම සුඛයේ ලබා දෙන ඒ කමඨාන දැන් අපට අසහනයක් වෙලා පරිසරය වෙනස් කරන්න ඕනේ. කොයිතර ටිකක් ඇවිදලා කරලා සතිය දෙකක් ඉඳලා එන්න ඕනේ. ඇයි එහෙම ආවේ? මෙතන කම්පණිය වැඩි, පීඩනය වැඩි. පීඩනය වැඩි වුණ ස්ථානේ නෙමෙයි. අපි හරියට අරමුණේ හිටපු නැති නිසා. ඒ අරමුණ හඳුනාගත්තේ නැති නිසා. අරමුණක සිත පීඩවන්නේ කොහොමද කියන එක පිළිබඳ අවබෝධය නැති නිසා. එහෙනම් මට සිත මේකේ පීඩවන්න පුළුවන් නම් ප්‍රශ්නේ විසඳිලානේ. මොකද්ද? සිත කෙලිම අරමුණේ තිබ්බා. දැන් ආයතනයේ සිත නැහනේ. දැන් කර්ම හදනවද? නැවතිලානේ. එයාට භවයක් හැදෙන්න බෑනේ. ඉපදීමක් නැහනේ. දැන් එළියේදී තියෙන සිතේ 100ට මොනවා ප්‍රශ්නයක් වුණාම ගැටලුවක් තියනවද? දැන් සිත එළියේ තියෙන්නේ. එළියේ එයාට මේ චෛතසිකයක් එනවා. ඒකට කර්මයක් ඇදෙනවා. දැන් ඇතුලේ ඉඳලා නෙමෙයිනේ හැදුනේ. එළියනේ. එතකොට කර්ම පරිසම් දෙන්න ඕනේ එතනට නේද? කෝපෙටනේ. එතකොට මේ ද්වේෂසාගත සිතුවිලි පරිසම් දෙන්න ඕනේ. දැන් එළිය අරමුණේ ඉන්නකොට රාගයක් ආවා. එළියේ දැන් මේ සිත මේ අරමුණේ තිබ්බා. පෑදිලි නැත්තම් පස්සේ ආන්න. මේක අරමුණ සිත මේකේ තිබ්බා. තියාගෙන ඉන්නකොට රාග සිතෙල්ලක් ආවා. ඒතර මෙතන ඉන්නකොට න්යාවේ ඒතකොට රාගසිත කාටද පරිසම් දෙන්න ඕන? කෝපයට පරිසම් දෙන්න ඕනේ. ද්වේෂසිතවිල්ලක් ආවා. අරමුණ ඉන්නකොට න්යාවේ මගින් න්යාවේ. ඒතකොට ද්වේෂසිතවිල්ල කාටද පරිසම් දෙන්න ඕනේ? කෝපයටයි පරිසම් දෙන්න මට නෙමෙයි. ඇයි? මගේ ළඟ නෙමෙයිනේ සිතේ තියෙන්නේ. ඇයි මේක තේරුම් නැත්තේ? අපි අර පුදුජන මට්ටමේ මේක බලපු නිසා. තාපසයක් ලෙස මේ කමඨාන දැක්කේ නැහැ. ඒ දුර්වලකම. එහෙනම් අරමුණ කියලා කියන්නේ මොනවද? සිතේ වෙනස් වීමක්. මාර්ගඵලය කියන්නේ මොකද්ද? සිතේ වෙනස් වීමක්. රාත්ඵලය කියන්නේ සිතේ වෙනස් වීමක්. පුදුජන ඒකත් සිතේ වෙනස් වීමක්. කෙලස් සිතේ වෙනස් වීමක්. රාග සිතවිල්ල අර විරාගයෙන් හිටපේක වෙනස් වීමක්. විරාගේ රාගේ වලට වෙනස් වෙනවා. ලෝභය අලෝභ සිත ලෝභ සිතට වෙනස් වීමක්. දැන් මේක වෙනස් වීමක් කියනකවත් අපිට දැනিলা නැහැ නේ. එතකොට අවුරුදු 10ක් 15ක් 20ක් විතර අපි කමඨාන් වඩලා භාවනා වඩලා මේ අරමුණු ඔස්සේ මෙච්චර පැටලිලා මේ තරම් අපි දුක් විඳලා ඇයි අපට මොකවත් වැටහෙන්නේ නැත්තේ කියලා කිව්වම තාම අපි භාවනාවට සූදානම් වෙමින් තමයි සිටින්නේ. තාම භාවනාව පටන් ගත්තේ නැහැ. පටන් ගන්න තැනට අපි තාම ඇවිල්ලා නැහැ. තාම සූදානම් වෙනවා. එහෙනම් අරමුණක් ඕනම අරමුණක් ඕකේ ගන්න පුළුවන් අතීතයේ අරමුණක් ගන්න පුළුවන් අනාගත අරමුණක් කරන්න පුළුවන් වර්තමාන අරමුණක් කරන්න පුළුවන් ළඟ තියෙන දේක් අරමුණු කරන්න පුළුවන් දුර තියෙන එකක් අරමුණු කරන්න පුළුවන් පේන එකක් අරමුණු කරන්න පුළුවන් නොපෙනෙන එකක් අරමුණු කරන්න පුළුවන් තියෙන එකක් අරමුණු කරන්නත් පුළුවන් නැති එකක් අරමුණු කරන්නත් පුළුවන් සිතට දැන් අරමුණ ප්‍රශ්නයක්ද නෑ සිතට එම ප්‍රශ්නයක් නෑ එතකොට අපි ඕනම එකක් අරමුණු කළා ඇතම්යක් විතර දුර තියෙන එකක් අරමුණු කළා. ඇතම්යක් විතර දුර තියෙන එකක් මේක තමයි මගේ අරමුණ කියනකොට සිත ඒක දැනගත්තද නැද්ද? දැනගත්තා. සිත දැනගත්තාම දැනගත්ත මතකයට අනුව සිත ඒක බවටපත් වෙනවා. දැන් සිත තින්නේ කොයිද? ඇතුලේ. ඇතුලේ තියෙන සිත අරමුණ බවටපත් වෙලා නැහැ. අරමුණට පිටලා නැහැ. අරමුණ බවටපත් වෙලා ඉන්නවා. මෙන්න මේක 100න් තියාලා බලන්න සිත කිසිම මොතක වෙනස් වෙන්නේ නැහැ. ඇයි? එයා හේතුව නෙමෙයි ඵලයේ බවටපත් වෙලා. දැන් අරමුණ කියලා එකක් ගන්නවා. ඒක හේතුව. ඒකේ තියන්න යන සිත ඵලය. දැන් ඒකයි ඵලය මම නඩත්තු කරනවනේ. මේ නඩත්තුව තුළ තියෙන පැවැත්මක් නේ. දැන් භාවනා යෝගියා පැවැත්මටද යන්න ඕනේ නොපැවැත්මට යන්න ඕනේ කියලා ඇහුවොත් අපි කියන නොපැවැත්මට. ඒකෝට දැන් භාවනා යෝගය ගිහිල්ලා තියෙන පැවැත්මට. ඒකෙන් ඇතිවෙච්ච උත්තරය එම නැත්නම් ඒකේ ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි අසහනය. කලබලකාරීත්ව භාවනා කරන තපස්සන්ට සමහරට හරියට තරහා යනවා. පුඩි දේවල් වලට. 11යි කාල විතර වෙනකොට බලාගෙන ඉන්න පාරදියා. දානෙ ගේනකම් 11 මාරනකොට වෙවුලනවා තරහ බලන්න දැන් බුද්ධ පූජාව තියලා වළඳන්න වෙලාවක් නැහැ මේ මිනිස්සු කියලා හරියට තරහ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ඉන්නේ උන්වහන්සේට බුද්ධ පූජා කියලා තියලා වැන්දාම උන්වහන්සේ පිළිගන්න උන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි ගාථා කිව්වේ නැහැ කියලා අමනාප වෙන්නේවත් මට හරියට පිළිවෙලට ගාථා එකින් එකට එකින් එකට සජ්ජායනා කළන්නේ කියලා බුදුහාමුදුරුව අපෙත් එක වෛර බඳිනවා නෑ බුදුහාමුදුරුව හරි ශ්‍රේෂ්ඨයි දානෙ තියලා ස්වාමිනී අවසරයි කියවම ආහරි හරි අවසරයි. බුදුහාමුදුර පිළිගන. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද? භාවනා මෙච්චර කරන කෙනාට මෙච්චර තරහා යන්නේ ඇයි? එයා මේ භාවනාව තුළින් අත්දැකීමතාන යෝගයක් වඩනවා. නිවැරදිව අරමුණක සිත පීඩන්නේ කෙසේද කියලා ඇහුවොත් මම මේක තමයි මගේ අරමුණ. මේ අරමුණේ තමයි මම සිත පීඩවන්න යන්නේ කියලා අරමුණ දැනගත්ත ගමම ඒ දැනීම සිතට හම්බ වුණා. සිතට හම්බුනාම ඒ දැනි දැනීමට අනුව ගේ මතක් කරනකොට ගේ බවට සිතපත් වෙනවා. කැල මතක් කරනකොට කැලා බවටපත් වෙනවා. මිතුරා මතක් කරනකොට මිතුරාගේ රූපේ පේනවා. රූපේ බවටපත් වෙනවා. එතකොට අරමුණ දැනගත්ත ගම මෙයා අරමුණ බවටපත් වෙනවා. අරමුණේ මං පීටලා නැහැ. සිත අරමුණ බවටපත් වෙලා තිනවා. දැන් මේක සිතේ 100ෙන් තිනවනවා. මේ අරමුණ බවට සිත පීටලා තිනවා. පත් වෙලා තිනවා. මේ අරමුණ බවට සිතපත් වෙලා තිනවා. මේ අරමුණ බවට සිතපත් වෙලා තියෙනවා. දැන් සිත වෙනස් වෙනවද? සිතවිලි වෙනස් වෙනවා. දැන් සිත වෙනස් වෙන්නේ නැත්නම් පිරිනිවන් පෑමේදී ඒක ආදාහණය කරන්නත් බැරි නම් විනාශ කරන්නත් බැරි නම් නැති කරන්න ක්‍රමයකුත් නැත්නම් නිවීමක් විතරක් අට ගන්නවා සිතක් කවදාවත් නැති වෙන්නේ නැති වෙන එකක් බුදුවරු දේශනා කළා නැහැ අපිටත් තේරෙනවා ඒක හොයලා බලනකොට ඒක නැති වෙන්නේ ඒක නිවීමක් සිත තුළ තියෙන ක්‍රියාකාරී ස්වභාවය අක්‍රිය වෙලා නිවීමක් තමයි අටගන්නේ. එතකොට සිත වෙනස් නැති එකක්. ඒ නිසා මේ ලෝකෙ ඔක්කොම වෙනස් වෙනවා. මූද වෙනස් වෙනවද? නෑ. රැලි වෙනස් වෙනවා. ලොකු රැලි, සුලි සුලන් රැලි, කුණාටු රැලි, ඕම රැලි වර්ග ගොඩාක් තියෙනවා. පෙන රැලි, පෙන රැති රැති, පොඩි තරංග රැලි, ඕම රැලි වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි මූද වෙනස් වෙන්නෙම නෑ. ඒක තමයි සිත. එහෙනම් සිත වෙනස් වෙන්නෙම නැත්තම් වෙනස් වෙන්නේ නැති සිත අරමුණ බවට පත් වුණා නම් දැන් අරමුණ වෙනස් වෙනවද? එහෙනම් වෙනස් වුණා කියලා කියන්නේ මං අරමුණේ ඉඳලා නැහැ කියන එකනේ. වෙනස් වෙන්නට ගොදුරු වෙනවයි කියලා කියන්නේ තාම අරමුණකට අවු වෙලා නැහනේ. අරමුණ හවුනොත් වෙනස් වෙන්න විදියක් නැයි. සිතම අරමුණු බවට පත් වුණාම ස්ථීර වශයෙන් පවතින සිත ස්ථීර අරමුණේ හිටියාම දැන් මේක අස්ථීර වෙන්නේ කොහොමද? වෙන්න විදියක් නැහැ. එහෙම වෙලා අපි අහලත් නැහැ. හරියටම සිත අරමුණක පීඨපු භාවනා යෝගියාට සිතවිලි එන්නේ එහෙම හැවිල්ලා අපේ මුළු ජීවිත කාලෙම අපි අහලා නැහැ. ඒක මේ ලෝකෙට ආශ්චර්යයක්. පුදුම අතෙන් එකක්. අරමුණක සිත පීඨෙව්වාම සිත වෙනස් වුණාය වෙන අරමුණ වලට ගියාය කියන එක ඒක පුදුම අතෙන් එකක්. ඇයි? එහෙම එකක් වෙන්නේ ඉරහඳ අනිත් පැත්තෙන් පැවුවත් ඒක වෙන්නේ ඇයි? සිත වෙනස් කරන්නත් බැරි නම් විනාශ කරන්නත් බැරි නම් ඒක ස්ථිර වශයෙන් පවතින එකක් නම් සිටිවිලි විතර නම් වෙනස් වෙන්නේ. සිටිවිලි ටික අත්හැරියා. සිටිවිල්ලකින් ගෙනාවා දැනුම. ගෙනල්ලා දුන්නා සිතට. අර සිත අර අරමුණ බවටපත් කළා. දැන් සිත ඒ හරමුණ බවටමපත් වුනාම ඉරහඳ අනිත් පැත්තෙන් පෑවුවත් අරමුණ වෙනස් වෙන්න බෑ. ඒ කියන්නේ භාවනා යෝගියා තාපසයෙක් වශයෙන් මේක හිතුවේ නෑ. දැක්කේ නෑ. අරමුණ කියන්නේ මොනවද? අරමුණ සිතට දෙන්නේ කොහමද? ඒ අරමුණේ සිත පීඩන්නේ කොහමද? කොයි විදියටද අරමුණ පැවතෙන්නේ මානසිකත්වයක් තුළ? මේ ටික දැනගෙන හිටියේ නෙමෙයි විද්‍යාව දන්නේ නැහැ. ඒ තැන් වල තමයි වැරදුනේ. එහෙනම් අරමුණක සිත පීඩනවායි කියලා කියන්නේ අරමුණේ සිත පීඩනවා නෙමෙයි අරමුණ බවට සිතපත් කරනවා. මේක පොතේ නෑ. ඇයි? මේක වඩපු කට්ටිය ළඟ තියෙන ධර්මතාවයක්. මේක වැඩුවාම අපට තේරෙන හරියටම හරි. බෝතලේ හරමුණු කරලා සිතපත් කරලා වෙනස් වෙන්නෙම නෑ. හැවිදිනකොටත් බෝතලේ පේනවා. තේ එක කොළඳනකොට තේ එක තුලත් ඒ බෝතලේ පේනවා. ඇයි? අර සිත බෝතලේ බවටපත් වුනාම හැමතැනම බෝතලේ. පැම්පාස් වෙනකොට බෝතලේ ඇතුලේ ඉන්නවා වගේ පේනවා. සැතපීලා ඉන්නකොට බෝතලේ ඇතුලේ ඉන්නවා වගේ පේයි. අර බෝතලේ තමයි යාගේ සිත. වෙනස් වෙන්නම නෑ. නැවත යා වෙනත් අරමුණක් දීලා අර්ථ වෙනස් කරුවාම අර බෝතලේ අයින්. එතකන් යන්නේ නෑ. අවුරුද්දක් හිටියත් එයා අරමුණ හේමම තියෙනවා. සම්මා ටික ගත්තා. සම්මා දිට්ඨි, සම්මා වාච, සම්මා ජීව, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ කින ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තා. ඒක හරමුණු කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට සිතපත් කළා. දැන් සිත කියන්නේ කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එයා ජීවත් වෙන්නේ මොනවල තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. අරමුණු මොනවාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් එයා අරමුණු ආර්ය අෂ්ටාංගික මාර්ගය බවට පත් කරලා ඒක මත සිත පිටවෙන්නේ නැහැ. එයා අරමුණක් වශයෙන් ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටම සිතපත් කළා. දැන් සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිතක්. දැන් සිත වෙනස් වෙන්නේ නැහනේ. සිතවිලිනේ වෙනස් වෙන්නේ. වෙනස් නොවන සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවට සිත බවට පත් කළාම දැන් මෙයා දකින්න දේවල්, ඇයෙන දේවල්, පේන දේවල්, දැනන දේවල් වෙනස් වෙනවා. එයාව කසෙන් ගැව්වත්, එයාට උල තිබ්බත්, එයාව වෙන පිටසක්වල ජීවීන් ළඟට ගින් දැම්මත් ඒ රටේ ගිහිල්ලා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගෙන් ඇයි? එයාගේ සිත ආර්ය අෂ්ටාංග මාර්ගයට සිතක්. මොකවත් නැති අවකාශයට ගියාම සම්මා සතිය. එතන ආර්ය අෂ්ටාංග මාර්ගෙන් තමයි දකින්නේ. මොකවත්ම නැ සම්මා සමාධිසිත. ඇයි අරකට ආර්ය අෂ්ටාංග මාර්ගික ක්‍රියාවක්? ඇයි ඒ සත්වයාට මේ ලෝකේ කිසිම තැනක මේ අනාර්ය අෂ්ටාංගික ක්‍රමය දකින්න බැරි? එයාගේ සිත ආර්ය අෂ්ටාංගික සිතක්. ඒ අරමුණ ඒ සිතට දීලා ඒ සිත ආර්ය අෂ්ටාංගික බවට පත් කළා අරමුණ බවටම සිතපත් කළා ඒ නිසා යා මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අරමුණ මෙන්න මේම විය යුතුයි අරමුණක සිත පවතන මානසිකත්වය මෙන්න මේම විය යුතුයි අරමුණේ සිත පීඨනව නෙමෙයි සිත අරමුණ බවටමපත් කරනවා. මේක තමයි කමඨාන. මේක නිවැරදි ලෙස වඩන්න. පෙරවන් සරණයි.